රූපයෙන් තොර වේදනාවෙන් තොර සංඥාවෙන් තොර සංකාරයෙන් තොර විඥාණයෙන් තොර ආපෝ තේජෝ වායෝ පට කියන ධාතු හතරෙන් තොර නාම රූපයන්ෙන් තොර වෙච්ච නිවන තේරුම් ගන්න කොහොමද කියන එක පොඩ්ඩක් හිතලා බලන්න මේ ක්‍රමය. මේ ලෝකේ හරි වටිනවා කියන හැඟීමක් නිසා මේ ලෝකේ පැවැත්මට සුදුසුයි හරි වටිනවා කියන හැඟීමක් පිට කෙනෙක් මේ ලෝකේට අයිති අසකන දිවනාසී ශරීරය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ආදී වශයෙන් තියෙන මේ සියලුම ලෝකේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් සිහි කරන්න පටන් ගත්තාට පස්සේ ඒක එසේමයි තමන්ගේ නුවණට වැටහිලා ගියාන. එයාට ඉතර කාලයක් තිබිච්ච ඒ අසීමිත වටිනාකම හිත මිදෙන්න හේතු නැත්. හරයක් තියනවා කියලා හිතාගත්තේ ඒක වටිනා දෙයක් කියලා හිතා හිටුනේ. දැක්කේ නැත්නම් මොකද ඉතර කාලේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැකලා නැහැ. මෙන්න මේකට කියනවා අවිද්‍යාවේ හැරෙහෙල්ලා. නිත්‍ය වශයෙන් සැප වශයෙන් ආත්ම වශයෙන් හිතාගෙන හිටපු නිසා තමයි අවිද්‍යාවෙන් ගෝචරව හැරෙරුවා කියන්නේ. යථාර්ථයේ දකින්න වණක් ඇහිත නැති නිසා. ලෝතුරා බුදුන් වහන්සේ නාග ලෝකේ දේශනා කරගා විද්‍යාමාන නොවන නිසා. සාමාන්‍ය කෙනෙකුගේ හිතවල කොච්චර හිතුවත් ගෝචර නොවන නිසා අහන්නේ නැතුව. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන මේ වචන තුන බොහොම කෙටියට වෙනවා. ඔය ටික තේරුම් ගන්න ලෝක හත්යාට බෑ. කවදා හරි ලෝතර බුදුරන් වහන්සේ නම දේශනා කළ ධර්මයේ ශ්‍රාවකයන් වහන්සේ නමකින් අහලා හෝ Tamanට හෙන තුරු ඒක Taman පණින් ගෝචර කරන්න බුණා එකම උත්තරයන් වහන්සේ තමයි ලෝතර බුදුරන් වහන්සේ දේශනා කිරීමේ මහා ඥානයේ සරල සම්පූර්ණයි උත්තරයන් වහන්සේ නිසා උන්වහන්සේ ලෝකෙට ටික දේශනා කළා. පහේ බුදුන් වහන්සේ නමකට ඔය ටික ගෝචර වෙනවා කියලා දින හැකියාවක් නැහැ. ඒ නිසා උන්වහන්සේගේ ලෝකෙට ධර්ම විද්‍යාමාන වෙන්නේ නැහැ. එහෙනම් ලෝකයේ සයාබු ඥානයෙන් ධර්මයේ අවබෝධ කරගන්න පුළුවන් අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ කරගන්න පුළුවන්. ලෝකා බුදුන් වහන්සේලායි පහේ බුදුන් වහන්සේලායි ඇරෙන්න. තවත් සමතෙක් ලෝකෙ පහළ වෙන්නේ නැත්නම්. බණක් අහන්නේ නැතුව පළවෙනි අවබෝධය ලබන්න බෑ කියෝ නෝක. එයා පළවෙනි ධර්මය අවබෝධ කරගෙන ඉඳීම ලෝකේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් කිව්ව දේශනාව අහනකොට ඇත්ත වශයෙන්ම අනිත්‍යයි කියන එක ඇත්ත නේද දුක්ඛ කියන්නේ ඇත්ත නේද අනාත්මයි කියන්නේ ඇත්ත නේද සමාධිය වලට ගෝචර වුණාට පස්සේ අන්න ශ්‍රාවක ගෝචර නුවණ පහළ වුණා නිවන් දක්න නුවණ පහළ වුණා මෙන්න මේ නුවණ ඔයිට ගෝචර වෙනකොට එච්චර කල් නොදැක ඇත්තක් දැකා. මොකද නොදැක්කේ? අනිත්‍ය බව දැකේ නැහැ, දුක බව දැකේ නැහැ, අනාත්ම බව දැකේ නැහැ. ඒක තමයි. නම් බණ ඇහුවට පස්සේ මොකද දැකේ? අනිත්‍යයි කියන එක ඇත්තයි කියලා දැක්කා, දුකයි කියන එක ඇත්තයි කියලා දැක්කා, අනාත්මයි කියන එක ඇත්තයි කියලා දැක්කා. එහෙනම් පෙර කවදාවත් පහළ වෙලා තිබුණා නම් එහෙම දැකලා. අල්ලා ගන්න බලාපොරොත්තු අතහැරලා තිබිට වාගිය අතහැරලා ගියා නම් අද මෙතන ඉන්නවා. එහෙනම් අප්‍රමාණ සංකාරය අනාදී කොච්චර කල් හැරලා අද වෙනකන් ආවත් දැකේ නැති නිසා යාළුවා. මෙතර කළා ඒක. එහෙනම් අපි දන්නා එක දෙයක් මොකද්ද? ඔය වචන තුන අවබෝධ කර ගැනීම අනාදි සංසාරේ කරලානේ. එහෙනම් ওই ප්‍රඥාව අනාදි සංසාරේ කවදා පහළ වෙලාද? මෙන්න බුද්ධ ප්‍රඥාව පහළ වෙච්ච ආශ්‍රාවකේ බවට පත් වෙන පළවෙනි ලකුණ. හේතුඵලක විග්‍රහ කරන්න ඕනේ. මෙතන පටන් ගන්නේ එකක් දකින්න. මොන තැනක ඇසකර දිවනාසයේ ශරීරයේ මනසේ වහල වුණා. මොන જાතියේ රූප ශබ්ද ගන්ධාස ස්පර්ශ ධර්ම ඇතුළට ගත්තත් හටගත්තා විපරණා පිටපත් වෙලා වැරදිලා යන කැමසේ පවතින්නේ නැහැ. අසහනකාරී දුකට අරගෙන හරියන්නේ නැතුව දෙවිල යනවා මිසක් අල්ලගන්න වටනවා කියලා එකක්වත් ඔයා දෙන්නේ නැහැ. මං ඔක යක. මට ඇටුණා. ඔය ටික ආවනම් ඔහුගේ හිතුලි යම්සි බලාපොරොත්තුවක් අත්හැරියන්නේ නැද්ද? එහෙම පැවැත්මක් එහෙම අත්දැකීමක් මොකටද? එහෙම පැවැත්මක ස්වභාවයක් මට මොකටද? අල්ලන්නේ බැරි එක හරියක් නැති එකක් මට මොකටද කියලා හිතක් ඉන්නේ නැහැ. උන්නේ හිත ආවන යම් කෙනෙකුට පෙරමගේ මෙබඳු ආසාවන් බලාපොරොත්තු වටාකම් මහලුකර තියෙන මානසිකත්වය දැන් අත්හැරලා ගිහිල්ලා. ඔය ටිකට ඇහුනේ. දැන් ඔහු දැක්කේ මොකක්ද එතකොට? ඔය දැන් දැකලා ඉන්නේ මොකක්ද? අතහැරුව නැති හැටි යමද දැන් තව ඉතුරු. ඒ ටිකයි මේ තියෙන්නේ මේ. ඒක නිවර නෙමෙයි. පෙර යමති විල අතහැරී ගියාද? ඒ ටිකම නිවන් දැක්කා. දැන් අතහැරලා ගිය බව දැක්කේ රූපයද කොයි රූපේ? කොහොම අතහැරිච්ච හරිය වේදනාව. දැන් සංඥාව විතරක් තියෙන අතහැරිච්ච හරිය ඉතුරු හරිය. ඉතුරු හරිය. සංකාර ගොඩ ගන්න ප්‍රියමාපයක් අප්‍රියමාපයක් ගන්න දෙයක් අහු වෙන එකක් අතහැරිච්ච හරිය නැත්නම්. රූපයක් නැත්නම් වේදනාවක් නැත්නම් සංඥාවක් නැත්නම් ඒ අතහැරිච්ච හරිය. සංකාරයක් ගොඩ ගන්න මොනවද? කොයින්ය ඒරිය පිළිවන්නේ විඤ්ඤාණය මොනවා පිළිවන්නේ? රූපත් නැත්නම් වේදනත් නැත්නම් සංඥාත් නැත්නම් සංකාරත් නැත්නම් විඤ්ඤාණය මොනවද පිළිවන්නේ? කොහොම පදස්සන්නේ? එන තියෙන්නේ මොකද දෙන්නේ මොකේද? නිවන් දැකලා ඉවර කරු නැති ඉතුරු ටිකනේ දැවි ඉතලා යන්නේ. පෙර දිවිජ හරි නෑ ගැදව ඉතුරු ටික. ඉතුරු ටික නිවන් නෙමෙයි. ඉතුරු ටික නිවන් දැකලා කෙලවර කරන්න තියෙන ඉතුරු ටික අයිතුරු ටික. ඒ විදිහට පළ වෙලා ප්‍රඥාවට අතහැරිච්ච හැටි අත්හැරන බව දැක්ක. බැලි මිදී ගිය හැටි නැලි මිදී ගිය බව දැක්ක. නම් සංඥාවත් රූපයත් වලින් වේදනාවත් වලින් සංඥාවත් වලින් සංකාරයත් වලින් විඥානයත් වලින් පෙර මෙබඳු රූප තිබ දැන්නේ. පෙර මෙබඳු වේදනාවක් දැන්නේ. පෙර මෙබඳු සංඥා පිහිට දැන්නේ. පෙර මේ බඳු සංඛාර ගුණ දැක්ම දැන් නැහැ. පෙර මේ බඳු විඥාන පහළ බලාපොරොත්තු වීය දැන් නැහැ. අතැරිතරි දැකේ නැහැ. පංචස්කන්ධ. තියෙන හරිය පංචස්කන්ධය අපනවන මිසක් යථාභූතිය දැක අතැරිතරි පහක් පංචස්කන්ධය පනන්න බෑ. නාම රූප පනන්න පුළුවන්. අන්න නිවනේ නාම රූපනේ පංචස්කන්ධේ නැති වෙන ඔය ටික. නිවා දැක්කම හිත බලන්න පෙර තිබිච්චයි දැන් නැති ඒවා. නැති වෙන්නේ හේතුව. අනිත්‍ය වශයෙන් දුක වශයෙන් අනාත්ම වශයෙන් දැකලා නැහැ නේද? හරියට දැකලා තියෙනවා. වෙන මොනවා හරි හේතුවක් නැතුණා නම් ඊටපස්සේ වෙලා තියෙනවා. ඇති වෙලා නැහැ. සමුච්ඡේද නේ සමුච්ඡේද ප්‍රහාණය වෙලා නැහැ. සමුච්ඡේද ප්‍රහාණය වුණා දැනගන්නේ අනිත්‍ය වශයෙන් දුක වශයෙන් අනාත්ම වශයෙන් ලැබූ ධර්මාඥානෙ පිළිම. අතරින් නොයෙලි මිදි ගියන් සත්‍ය පිළිම අතරින් නොයෙලි මිදි ගිය විතරයි. වෙන බාහිර හේතුවක් නිසා කරදරකාරී නිසා ඒ හින්දා ඉල එහෙම දැනගෙන ඉන්නේ. සත්‍ය දැකලා පැරි නැති නිසා ඊටපස්සේ උනා නිසා කතල්ලා ඉන්නේ. අන්න ඒක හේපාලේ විග්‍රහ කරගන්නේ. වෙන කිසිම මේක පුළුවන් කමක් නැහැ. නිවන තේරුම් ගන්න. ඔයට අපි තේරුම් ගන්න ඕනේ. නිවන දැක්කද කියලා තේරුම් ගන්නේ කාගෙන්වත් නෙවෙයි. ධර්මයේම ගුරුවරයා කරගෙන ධර්මයේම විපර්ශනයෙන් ධර්මයේ තුලින් දකි දැකීම තුල. එක එක නාගෙන් අහගෙන සෝවාන් සකුදාගාමී කියලා. එහෙම නිවන නිගමනය කරන්න බෑ. ඊට පස්සේ සම්මු එකක් දකින්නවා මොකද්ද? මේ ගැඹුරු ප්‍රඥාවක් තුළින් අත්හැරීම වැළම විදීම සිදු වෙන කෙනා මේක දකින්න මිස. එතෙන්ද පත් වෙන මේ ප්‍රඥාව නැති කෙනාට කොහොම මේක කිව්වද දතයක්? තේරුම් ගන්න. අනුමාන ඥානයක් ඇතියයි නම් ඒ පතේ මතමින් හිත බලපල්ලා අනුගමනය කරලා මෙතේ වරේලා මෙන්න මෙහෙමක් තියෙනවා කියලා දක්වන්න පුළුවන් අනුමාන ඥානය. ඒ අනුමාන ඥානයෙන් දැන් සාමාන්‍ය පුරාජනයෙකුට නිවන කියන එක ගැන කොහොමද කියන්නේ? කොහොමද නුදේ? ඒක අන්‍යයන් සමග නිවන් කතා කරලා යන්නේ නැහැ. තමන් සමග සමව ඉන්න කියන අබ්‍රහ්මචාරීන්වත් තමා සමග එකතිලා ඉන්න උපත උපතිකව හරි ඊන පිරිසාරි වික්ෂු විසු හරි තමර මංගර නිවන් කතා කරලා යන්නේ. ඒ අය දන්නා නිවන් දකින මාර්ගයේ ධර්මයේ ධර්මයේ ගුරුවරයෙක් වෙන ධර්ම අවබෝධය වෙන ධර්ම අවබෝධ කරන්න ඕන කියන මූලධර්මයේ දැක්කා. කවුරුත් ඒ මගේ ගිහිලා ඉදිරියට ගන්නවා මිස. එතනත් එක එක නායක සාකච්ඡාවක් නෑ. එහෙනම් මාසෝවන් මාසපුඩා ගමි මේ කතාවල් අන්‍ය අන්‍ය ලෝකයක් කියලා කතා කරන්න දෙයක් නැති නිසා. ඒ අය හැමෝගේ එහෙම කියලා හාමුදුර කරන්න අනුත කරන්න දෙයක් නෑ. මාර්ගය කියන දුන්නේ දැක්කා නම් මෙන්න මෙහෙම මාර්ගයක් තියෙනවා අනුගමනය කරලා ප්‍රතිඵල ලබා ගන්න. ඒකයි ක්‍රමය. මේ හේතුඵල දෙක විග්‍රහ කරලා නැහැ නිවෙන ස්වභාවය නම් ලබන්නේ මෙහෙමයි. නිවෙන උපනය වේදනාය සංඥාය සංකාරණය විඥානය එහෙනම් නාම රූප නැහැ. ආපෝ ධාතුව නැහැ, තේජෝ ධාතුව නැහැ, වායෝ ධාතුව, පඨවි ධාතුව සම්බන්ධ නැහැ. හාරා කියන වාදය හොඳයි කියන එක පැවැත්ම දෙක පනවන්න බෑ. ඔය තේරුම් ගන්න ඕනේ. ඉන් ධර්මඥානයේ තුලින් පළවෙනි අවස්ථාව ලැබුණට පස්සේ එයා දකින්න. දැකපු දහම යලි යලි සිහි කරනවා. මොකද දකින්නේ? මේ ලෝකෙම අසාරයි. සාරාත්යක් කොහෙද ලෝකෙ? මොකද්ද සාර? සාර පැවැත්ම හොයන්න බෑ. පැවැත්ම හැම එකක්ම අසරණ. අසාර පැවැත්ම යම් තැනක නැද්ද? අසාරත්තේ එතන නෑ. නෑ දුක දුන්නේ අසාරත් වෙනවා. අසාරත්තේ යම් තැනක නැද්ද දුක? එතන සැපදීම කියන්නේ කියමන් ආයි වෙනවා පළහා. ඒක සාන්තයි ඒක ප්‍රණීතා කියලා දැක්කේ නාම. ඒක සුඛයක් කියලා කියනවා. චෛතසික වශයෙන් විඳින සුඛයක් කියන්නේ නැහැ කියලා දකිනවා. යා නිවනේ සුඛේ කියන සුඛිතතර ආමිෂ සුඛේ, නිරාමිෂ සුඛේ, සුඛිතතර සුඛේ. සුඛිතතර සුඛේ කියන එකේ සුභ චෛතසිකයක් යම් තැනක තියෙනවා නම් අනේ ධර්මයේ මොකද? ඒ ධර්මයේ තමයි නිවන කියන්නේ. එයා නිදුක්පව නිරෝගී බව සුවපත්තාව දුකින් මිදීම. කොතනද තියෙන්නේ? පැවැත්ම යම් තැනක නැද්ද? එතන නිදුක්. එතන රෝග නැහැ, නිරෝගී. එතන දුක් නැහැ, අසහන නැහැ, සුවපත්. එතන සංසාර දුක් එකක්වත් නැහැ, පංචස්කන්ධ දුකේ නැහැ, දුකේ නිදහස. ඔන්න ඔය දැක කෙනෙක් ඕනේ. නිරුක්පව දකින්න නිරෝධී තැන දකින්න සුවපත් තැන දකින්න දුකේ නිදහස් තැන දකින්න නිරුක් තැනකට නම් ඒ නිවනමයි නිරෝගී නම් නිවනමයි සුවපත් නම් නිවනමයි දුකේ මිදීම නම් නිවනමයි මෙන්න මේ නිවන තේරුම් ගත්ත කෙනෙක් මටත් ලෝකයටත් මේන් මේ පිට අවසනසමක් නැහැ කියලා දැක්කාට පස්සේ අවිද්‍යාවේ මුලාවෙන් පරිසරණාව ලෝක සත්‍යයට කවදා හෝ මේ සත්‍ය ආબોධ ලැබේවා කියනවා අදිස්ථානීය පෙරදරි කරගත්තා ආර්ය මෛත්‍රී අදහස් පෙරදරි කරගත්ත කෙනෙක් වෙනවා මෙන්න මේ ආර්ය මෛත්‍රී අදහස යන්තම් ගැද්ද ඒක විවේක නිසිතයි විරාග නිසිතයි නිරෝධ නිසිතයි උස්සග පරිණාම කියන කාරණා හතරේ හිටයි. එතන සති සම්බොජ්ජංගේ තියෙන ධම්ම විදේ සම්බොජ්ජංගේ තියෙනවා. විදක්ෂ බුද්ධියෙන් ධර්මයේ දැවලා තියෙනවා. ඊරාමිෂ පීඩේ නිසා පීඩේ සම්බොජ්ජංගේ තියෙනවා. සෑල්ලුව නිසා ඊරාමිෂ බල ලැබු සෑල්ලුව නිසා පසද්දි සම්බොජ්ජංගේ ඇතර තියෙනවා. ඒ නිවන සඳහා හරින උත්සාහයේ විදේ නිසා විදේ සම්බොජ්ජංගේ ඇතර තියෙනවා. කාම්පේ භාවින් නිතන සමාජ සම්බොජ්ජංගේ ඇතර තියෙනවා. ඇලීම ගැටීමට මුලාවට යන උපේක්ෂා සම්බොජ්ජංගේ ඇතර තියෙනවා. සත්බොජ්ජංගේ තියෙනවා. එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම පෙන්නපුවා මෛත්‍රී භාවනාවක් නැත්නම් මාව හෝ මගින් හගත්ත කෙනෙක් ඇරින්ද. මේ තුන් ලෝකයේ දෙවියන් අතර මරුන් අතර බබුන් අතර ශ්‍රම බ්‍රාහ්මණයන් අතර තව කවුරුවත් නැහැ. මම පෙන්නු මෛත්‍රී භාවනාව කොහොමද ඉක්කයි දන්නේ. ඒක මගේ මහ ගන්න ඕනේ. මගෙන් අහත් ශ්‍රාවකයෙක්ගෙන් අහගන්න ඕනේ. එනේ මේ තුන් ලෝකේ මම පෙරහුව මෛත්‍රී භාවනාව දන්න කෙනෙක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ওই දේශනා පැහැදිලිව දේශනා කරලා තියෙනවා. හරිද දවසන සූත්‍රයේ කියන සූත්‍රයක ওই දේශනාව පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඒක මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෛත්‍රී භාවනාවද හැඟවිලා කිව්වේ ඕකයි. අනාදී වඩව මෛත්‍රී භාවනාව ඒක පින් කඳා තමයි. පින් කඳාක් මිසක් ඒක නිවන් මාර්ගයක් නෙවෙයි. ඒකට ගලහන්නේ නැහැ. මහා බෝසත්වරු බෝසත්කාරී ඒ පින් කඳාක වැනි මෛත්‍රී භාවනාව වැළුවා. ඒක වල්ලා බඹලවත් ඉපදුණා. හැබැයි පින් ගෙවල ගෙවල හිනා කවදා හරි ආයෙත් ඒක සඳහා. ඒක නිවන් මාර්ගයක් උනේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනේ බුදුරජාණන් වහන්සේ නිවන් මාර්ග පෙන්න මෛත්‍රී භාවනාව පෙන්වනවා. හැබැයි ලෝතුරා බුදුරජාණන් පෙන්වු මෛත්‍රී භාවනාව හැරෙන්නේ ඒක කියන්නේ පාරක් දැසේ තුන් ලෝකෙම ආර්යයන්ට දුන්නා. මේ ආර්ය මාර්ගේ වඩා දුන්නා. මෙන්න මේ වඩා හිටා මෙන්න මේ මෛත්‍රී භාවනාවෙන් උඹලා නිවන් දකපලා ලෝක සත්‍යයට අසීපාද කරපලා. මෙන්න මේ මෛත්‍රී භාවනාව සමකන්න පුළුවන් මෛත්‍රී භාවනාවක් තවකවත් නැහැ කියලා තියෙනවා. මෙන්න මේ මෛත්‍රී භාවනාව අතර බුදුරණන් හරි දේශනා කළේ හුස්මා කුඩතගෙන පහදරන් තරම් වේලාවක් මේ චිත වැඩුව ඔහේ සාකනේ හිතුවේ දෙයක් නෙමෙයි කියලා. ඔය ධානය පිළිහෙන්නේ නැහැ කියලා. ඒ ලෝකේ පින්කාරක් වෙයි මෛත්‍රී භාවනාව නෙමෙයි. ආර්යයන් විසින් නිවන අරමුණු කරගත මෛත්‍රී භාවනාව. ලෝකේ තිරුම් ගන්නවා. සංසාරයේ රෝගයක් හැටියට දකිනකම් පත්‍යක සංසාරයේ නැමැති රෝගී විජේතා කියන අදහස ගන්න බෑ. සංසාරී දුකක් හැටියට දකිනකම් සංසාරිකේ ලෝක සත්‍යයන් විජේතා කියන අදහස දෙන්න බෑ. සංසාරී දුකක් හැටියට සංසාරී රෝගයක් හැටියට දැක්ක බුදුන් වහන්සේ ඇරෙන තව අවුද ඉන්නේ. දේශනා කරන ධර්ම තියෙන කෙනෙක්. මේ ලෝකයේ හැම ශාස්ත්‍රවරයෙක්ම ওই සංසාරයේ අයිති වෙන දෙව්ලොවක් හෝ බබලොවක් හෝ වගේ නේ. ඕකේ සුගතිය පැනේවා මිසක් ඕකේ නිවන විමුක්තිය පැනේවා මිසක්. පැවැත්ම තුළ විමුක්තිය පැනේවා මිසක්. පැවැත්ම සම්පතක නැද ඒතම විමුක්තිය කියලා පනෝපකම උත්සාහ කරගෙන ඉන්නවද? නැත්නම් මොකද ඒ මහා ප්‍රඥාව අනිකායට ලැබෙන නිසා. එසා ලෝකයාට සාස්ත්‍රු කෘතිය සිද්ධ ගන්න. සාස්ත්‍රු ධර්මයේ ධර්ම කෙනෙක් තව ඉන්නවද? සාස්ත්‍රු වශයෙන් කවුරු පිළිගත්තා? සත්‍ය දැකෙන ඇයි සාස්ත්‍රු? ලෝක සම්මතිය සාස්ත්‍රු වුණාට ආර්ය සම්මතිය තුළ උදාජන්නේ. නිවන් දකින්න ඕනේ. ආර්ය මක්තිති භාවනා බලන්න ඔය ටික තේරුම් ගන්න තියෙන්න ඕනේ. ඔය ටික තේරුම් ගන්න තහනම් පුළුවන්. අනේ මේ සං කියන මේ එකතුව. මොනවද සං කිව්වේ? ඇස කන දිවනාසය ශරීරය මනස සං වලට වැටෙනවා. එකතු වුණොත් වැටෙන එකතු වෙලාමයි හැදෙන්නේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම සං වලට වැටෙනවා. ඒවා එකතු වෙලාමයි හැදෙන්නේ. එකතු වෙමින් ගොඩනැගිච්ච ලෝකයා තමයි ඇස කන දිවනාසය ශරීරය සහ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන්නේ. නම මනස ධර්ම කියන්නේ. එකතු වෙමින් ගොඩනැගිච්ච ලෝකයක් ඇත්නම් මේක කිව්වා සං වුණා. ඔන්න එකතු වෙමින් ගොඩනැගිච්ච ලෝකේ සාරාජින දෘෂ්ටි අවිද්‍යාවේ දෘෂ්ටිය. ඒ දෘෂ්ටිය ඉන්න දක්වාලු ඉන්නේ සංසාරේ. ඔක හරි වැදගත් නිත්‍යයි සපයි ආත්මයි කියන දෘෂ්ටියෙන් ඉන්න නිසා විද්‍යාවෙන් දුන්නේ ওই දෘෂ්ටියම නිසා යලි යලි කොට ගෙනවා ඒ දෘෂ්ටිය. ඉතින් සංසාර දෘෂ්ටියෙන් ඉන්නගෙන සංසාර ගමන කෙරෙනවා. ඒ නිසා රැවැත්මක් විද්‍යාමානයි. යන්දාවක සතිය දැක්කාට පස්සේ සංකීර්ණ සාරයිලා හිතාගත්ත එක බුද්ධාවක ඒ කවිතාවේ නිගමනය කියලා දැනගෙන. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ මේ සංගම කොහේ සාරත්‍ය කියලා දැක්කාට පස්සේ සංසාරායක දෘෂ්ටිය ඒකයි. අන දෘෂ්ටිය විදුරු. අන සෝවාන්ගන. සෝතාපන්න ඵලයට පත්වලා ගැන දෘෂ්ටි මිච්ඡාපන සෝතාපන්න. වෙන්නේ හර පුතත් දැනි කියන්න බෑ. අන්නේ දෘෂ්ටි මිදහාට පස්සේ උදා කියනවා. මුලාවක් සාරයි කියන දුරටි මේ ඇහ සාරද? අව විග්‍රහ කරගත්තා. කන සාරවත්ද? නාසය සාරවත් කියලා ගන්න පුළුවන්ද? දිව සාරවත් කියලා ගන්න පුළුවන්ද? කය සාරවත් කියලා ගන්න පුළුවන්ද? මන සාරවත් කියලා ගන්න පුළුවන්. ඇයි බැරි? එස අනිත්‍ය දුකයි අනත්තයි කය අනිත්‍ය දුකයි අනත්තයි නාසය අනිත්‍ය දුකයි අනත්තයි දිව අනිත්‍ය දුකයි අනත්තයි කය අනිත්‍ය දුකයි අනත්තයි මන අනිත්‍ය දුකයි අනත්තයි. එහෙනම් කොහොමද අසරණ දිනාසය ශරීරය මන සාරවත් කියලා? ද්‍රව වේවා, ළඟ වේවා, සුම් වේවා, ඝන වේවා, හීන වේවා, ප්‍රණීත වේවා, අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා යම් තැනක යම් ආකාරයෙන් ඇස කන දිවනාසි ශරීරයේ මනක යම හටගත්තද දැන් හට කියලා තියෙනවද මතු හරගන්නේද මේ සියල්ලම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා දැක්කට පස්සේ පොත සාර්ථය වනවා අනුව අනදකට සංසාර නැහැ කිය. මොකේද දැනගත්තේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් සංකීප ඔකරම දාලා වගුහම සංකීර්ණ හරිය හක් වෙච්ච ලෝකයක් නැවෙටි තමයි ලෝකෙ දුන්නේ. ඔය ටික තුලා සංකීර්ණ එක ගන්නේ සාරයි කියලා ටිකක් මෙන්න ඇසකන දිවනාසි කය මන කියන මේ තුල සාර්ථය නැහැ මම කියන තුල කොහොම සාර්ථය මම කියෝ ඉන්නේ. මම කිව්වේ සාරත්වයක් නෑ කියලා දැනගත්තා නම් තව මොනවද මේ සාරත්වය තව තියෙනවද නැද්ද බලන්න. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන්නේ මේ හයිත් බලන්න බාහිර ලෝකේ. රූප අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි, ශබ්ද අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි, ගන්ධ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි, රස අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි, ස්පර්ශ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි, ධර්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා දැකන. කොහොම සාරත්වයක් කියන්නේ? නෑ බාහිර සංවල සාරත්වයක් නෑ මගේ කිව්වේ ඒක. අභ්‍යන්තර සංවල සාරත්වයක් නෑ මම කිව්වේ ඒක. මම කිව්වා මගේ කිව්ව ලෝකේ දුර. සාරත්වයක් නැත්නම් මගේ විතරයි. සියලන්ට මෙහෙම. එන සාරත්වයක් නැහැ කියන අදහස ගන්න බැරි නිසා නේද ලෝක සත්‍යය සාරා කියන දෘෂ්ටියේ ඉඳලා හැරිලා කියන්නේ නේද? ඒ නිසා නේද ලෝක සත්‍යයට එකක් කියනකොට එකක් එකක් කියනකොට එකක් ආයසයක් ඇසගන්න දිනාසේ ශරීරයේ පළවෙනි රූප ශබ්ද ගන්ධ රස ස්පාදාන වලට යන්නේ. ඇසගන්න දිනාසේ ශරීරයේ යලි යලි යලි යලි පහල කරගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පාදාන ධර්ම යලි යලි ඇසු කරමින් යම්තා ගමන් කරනවාද ඒ තාකල් පැවැත්ම විද්‍යාමානයි. පැවැත්ම යම්තා විද්‍යාමානද ඕ අනිත්‍ය තුල දුක තුල අනාත්‍ය තුල ගමන් කරනවා මිසක කොහෙද ඇසිලා නැහැ. දැනති මහා බේරා නැහැ. යම්දාසකෝ ඇයි කයි දිවන්නේ ශරීරය යම්තනක නැද්ද? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම යම් තැනක ඇද්ද? එතන සං කියා කාරත්‍ය කියලා අත සං නැහැ. සංසිඳියා. යම් තැනක සංසිඳී ගියාද? සංසිඳීම ඉවරයි. අනිවන නිවන ලැබුවා. සංසිඳී නැහැ. සිලවන්නේ කොහොමද සං? සං අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා දැනගත්තාම සාරා කියන දෘෂ්ටි සිඳ ගියා. සංසිඳී ගියා. සංසිඳී සුවේ ලැබුවා. අන සංසිඳී මිසුවේට කියන නිවසුවේ. යා විදිහට විග්‍රහ කරනවා නිවන තේරුම් ගන්න ඕනේ. මොකද නිවන කියන්නේ? එහෙනම් මෙතෙන්දි දැනගන්නවා සංඛාරයි කියන තේ තමයි දුක තියෙන්නේ, රෝගේ තියෙන්නේ, බය තියෙන්නේ, කැක්කම තියෙන්නේ, දැවිල්ල තියෙන්නේ, ඔක්කොම දායන් තියෙන උතන. රෝගයක් වාගේ, බයක් වාගේ, ගින්නක් වාගේ, දාහයක් වාගේ. මහ ශෝකයක්, කායික බැඳීම, ඒ වගේම මහා අන්ධකාරයක්, මහා ආතාරයක්, මහා සාගරයක්. අතරවංගින හැමතැන. විනාශ වෙනවා හැමතැන. ඊයේ කියන විනාශය. ඒකේ නේද මෙච්චර කාලා ආවේ. විනාශයට පත් නොවන කිසිම දෙයක් සැසෙන එකක් හාමිලා නැහැ මෙච්චර කාලා අපි පුර. එහෙනම් මේ ප්‍රසන්නීම නැති නිසා තමයි මෙච්චර කාලයක් සැසෙන එකක් හම්බ වුනේ නැත්තේ. එහෙනම් මොනවද වෙලා තියෙන්නේ? රෝග කාරක වෙලා දුක දලා තියෙන සංසාරේ නිසා රෝග හැදුනා. සංසාරයි කියලා ගත නිසා අපි පැවැත් බය හැදුනා. සංසාරයි කියලා ගත පැවැත්ම තුළ ගිනි හැදුනා. සංසාරයි කියලා ගත පැවැත්ම තුළ ශෝකේ හැදුනා. සංසාරයි කියලා පැතුල් දහේ හැදුනා. සංසාරයි කියලා ගත නිසාම කාතාරි කියලා වතරම් වුණා. සංසාරයි කියලා ගත නිසාම අන්ධකාරය ගත ගන්නවා වගේ මොට බවටපත් වුණා. සංසාරයි කියලා ගත නිසාම සාගරය අතරමං වුණා වගේ අතරමං ගියා. සංසාරයි කියලා ගත සංකේනේ මොනවද විතරක් ඥානයද? ආධිනව දැක්කා. අතහැරීම නාතයි, අතහැරීම විතර. නොඇලීම නාතයි, නොඇලීම තන බුදු දැක්කා. මිදීම නැතයි මිදීම වේතා නිවනම නැතයි නිවන වේතන්න බුදුන් ඉන්නද බුදුන් ඉන්නද නම් නෙමෙයි අම්ම කතාවෙන් කිව්වට තානත්තේ යම් දැනක් නැද්ද ප්‍රඥාවෙන් පත්තු දැනෙද ඒ ප්‍රඥාවෙන් පත්තු දැන මොනවද රූපත් නැහැ වේදනත් නැහැ සංඥාත් නැහැ සංකාරත් නැහැ විඥානත් තව කෙනෙක් කියනවා එසත් නැහැ කරත් නැහැ නාසයත් නැහැ දිවත් නැහැ හයත් නැහැ මනත් නැහැ රූප ගෝචරත් නැහැ ශබ්ද ගෝචරත් නැහැ ගන්ධ ගෝචරත් නැහැ රස ගෝචරත් නැහැ ස්පර්ශ ගෝචරත් නැහැ ධර්ම ගෝචරත් එහෙනම් එතන ලෝකේ නැහැ ලෝකෙන් ඉතරයි ලෝකෝත්තරයි අන්නේ එතන සතුම විසක් එතන සතුම නැහැ කියලා ධර්මානුකූලව දැක කෙනාට දැන් දකින්න කොහෙද සැනසම කොහෙද නැත්තේ. කොහෙද ගිනි කොහෙද සැනසුම. අනේ ගිරියක් කෙනා නිවන් දකින්න. ගිනි නිවා ගන්න. ගිනි පැවැත්ම. පැවැත්ම යන්තනක ඇද එතන ගිනි. යන්තනක පැවැත්ම නැද ගිනි නැහැ. පැවැත්ම නැති කරන මාර්ගයක් ඇද්ද? චන්දලගේ දුක කරා තමයි පැවැත්ම නැති කරන මාර්ගයේ හේතුව ඒක. චන්දලගේ දුක කරපහම හේතුව නැති වෙනා ඵලයේ එහෙනම් ගිනි පැවැත්ම ඵලයේ ඉවරයි. එදා ගිනි යන්නේ වුණා. නිවිමේ පුරුණාසෙ. අන්න නිවන. නිවම තේරුම් ගන්නකොට නිවන තේරුම් ගත්තේ. එයින් ප්‍රත්‍යව එක එක නාගේ කිය මං අහගෙන මං දකින්න බෑ. මේ කිව් එක කිව්වෙන අපි අරගෙන නිවන් දකින්න බෑ. විමර්ශනය කරන්න ඕන. මොනින් විමර්ශනකොට තමන්ට තේරෙන්න පටන් ගන්නවා. යථාර්ථය මේක නේද කියලා. ඊට පස්සේ මොකද කියන්නේ කවුරු කොහොම කිව්වත් ඇත්තතුලින් දැක්ක සත්‍ය අවබෝධයේ දිරණ වෙනස් කරන්න බැරි නිසා. තමයි ස්ථිර දිරණ එක පිටිය අදල සද්ධාවක පිටිය කියන්නේ අතල විශ්වාසය. මේ හැරෙන තව සංසේදලා නැහැ කියන විශ්වාස සද්ධා විසිරෝ පිටිය. අනේ අතල සද්ධාව පිටිය කියන්නේ සෝවාන් පිළිපද පරිණත වෙනවා. මේ මාගේ දුන්නා යම් උත්තරයක් ඇද්ද ඒ තමයි බුදු. තවත්ම කවුරු ලිසාරක් වුණානේ. ඒ බුද්ධ පහළ වෙච්චේ නැත්නම් මට අර මේ ලිසාර නැහැ මේ නෙමෙයි නෑ. කවදා හෝ ලෝකේ බුදු නැතුත් මේ පහළ වෙච්ච නිසා නේද? මට මේ ධර්මය අහන්න හම්බුනේ. ඒ ධර්මය නිකන් මා කරා ආවද? ඒ ධර්මයේ හරියට බුදුහන්සේ විද්‍යාමාන කරපු නිසා නේද ධර්ම ලෝකේ විද්‍යාමාන. ඒ ධර්මයේ නිසා නේද සමාධි මෙදුනේ. ඒ ධර්මයේ නිකම්ම කරා ආවද? තාව සංගතඥ කිසි ගෙනාව නිසා නේද මං අදහගත්. ඒ සංගතඥයේ පිළිසන්න මට ඒසා ලැබුණ නිසා නේද මං අද විදුනේ. බුදු කෙරෙහි, දහම් කෙරෙහි, සංඝ කෙරෙහි අත ප්‍රහාණය හදා ගන්නවා කියන්නේ ඕක වෙනස් දෙයක් නෑ. මෙන්න මේක කියනවා බුදුන් කෙරෙහි, දහම් කෙරෙහි, සංඝ කෙරෙහි, ශික්ෂාව කෙරෙහි ප්‍රහාරයේ පිටියා නොකැලේද පොතාපන්න පුද්ගලයාගේ ලක්ෂණ දැනගන්න තවම මේ. ඔයින් දැන ගන්න ඕනේ. එහෙම නැතුව අනේ බුදුරජාණන් වහන්සේ කිව්වහම මට නම් ඊළඟ කෙනෙක් නැකිවා එහෙම කවදාවත් යන්න බුදු කෙරෙහි හැදලා පහල පහල ගන්න ඒකම කපරිකම. තමන්ගේ තියෙන මර මර නම් අහවල් යමතිවරයා අහවල් മന്ത്രിවරයා තරම් වෙන කෙනෙක් නැහැ මැරුවත් මනයි ඉවන්නේ. මැරුවත් ඉල්ලන්න. ආන්ගේ යාතිකක් තමයි මැරුවත් බුද්ධාගම. මේක නවස් කරන්නේ. ඒ කතාව මේ જાතියේ පස්තරීදී කතාව ආයෙ. ඒ જાතියේම අකල සදා ඵලේ නෙවෙයි. ප්‍රඥාව පහල ප්‍රඥාව තුලින් ආවන් යර අහක් වෙන විදිහක් නේ. ඔව් දැකලා ඉවරයි සත්‍යය. ඒ තුලින් පහළ වෙනවා අචල සද්ධාව කියන්නේ. මේ අද ඇලුවොත් එහෙම අචල සද්ධාව පීඩන්න ඕනේ. තෝවා පුද්ගලයට ගියාම අපි හිත අභිමන රටාගෙන. මං නම් බෙල්ල කැපුවා බුදුහාමුදුරුවෝ ඇරින්ද. තවත් සාස්ත්‍රවලේ පිළිගන්නේ නෑ නෑ මම කියලා කියන්න බුල පොළොවේ හැපේ. මොනවා කිව්වද බලනකොට මායාවේ උකුලින් දගෙන කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ කිව්වම කරනවාද ඒක රෝගියයි. පිළිගතන. මම බුදුන් වහන්සේට වරන්ද කිව්වම පිළිගතන කියන සාස්ත්‍රවලේ කරේ. කීයක් කරනවාද කියන්නේ? කොහෙද ඉන්නේ කියලා බලන්න. කිව්වොත් ඇහැ රූපයන්ගේ මත් කරමින් කන ශබ්දයන්ගේ මත් කරමින් නාසය ගන්ධයන්ගේ මත් කරමින් දිව රසයන්ගේ මත් කරමින් කය පොටබ්බයන්ගේ මත් කරමින් මන ධර්මයන්ගේ මත් කරමින් මායාවගේ උපේ ඉඳගෙන කියනවා බුදුරජාණන් වහන්සේ බෙල්ලකටවත් නම් අයින් කරන්නේ නැහැ මායාවගේ උපේ ඉඳගෙන මෙලියන්නේ මේ පංචස්කන්ධයේ නැමති මායාවයි උක්ලේ බුදි ආස්වාද විඳින කියන්නේ මොකද බෙල්ලකටවත් මම බුදුල්ලා ඉන්නේ කල්පේ මායාවගේ උක්ලේ බුදියාගේ කියන බෙල්ලකටවත් මම බුදුල්ලා මම බුදුල්ලා දැන් මෙන්න මේ වගේ මුලාවෙම වැහැ තියෙන්නේ නා ඔය විදිහේ බුදුන් කෙරෙහි අප්‍රහාදී කියන කිව් වචනය අල්ලගෙන කොහොම මුලා වෙනවා. නිවන් මුලාවන් යන්න හොඳ නැහැ. යථාබෝධය පිළි බුදුන් දකින්න ඕනේ. කින්තේ වාකලිනා පූජායිතේ ඔක්කලි කුණකය තරහින් කොහොමද දකින්න දුරු? ඔය ධම්මං පස්සක සෝම පාය යමේ ධර්මය කියනවා නම් එයි මම දකින්න. අන්න ධර්මයේ පින් දකින්න. අන්න ධර්මයේ පිළි බුදු දකින්න දකින්න ඕනේ. ඊළඟ අපිට බෙල්ල කැපුවත් යන දෙයක් නැහැ. මොනවා කළා වෙනසින් හේතු නැති බව අපි දැනගන්න. ඒලා අරකින් උද්දාම කතා උද්දාම අදහස් ඇත්තේ නැහැ. මොකද ධර්මයේ තුලේ බඳු උද්දාම නැති නිසා. ධමාවෝදී උද්දාමයෙන් තොර නිසා. කම්පණයෙන් තොර නිසා. ඒ වගේ දේවල් ධර්මයේ තුල නැති නිසා මම මෙහෙමයි මගේ සත්‍ය මේකයි ඒවා එකක්වත් එතන නැහැ. මේක දකින්න ඕනේ. සත්‍ය ඔක්කොම ඉවර කරලා බුදුන් දකින්න. සත්‍ය තියාගත්ත කෙනා සත්‍ය වල ඉන්නවා මිස බුදුන් දැකලා නැහැ. ලෝක සම්පත්‍යයම පනවන සියලුම ක්‍රියාවල් සියලුම කතාවල් සියලුම සිතිවිලි. ලෝක සත්‍යයන්ට පිටව පනවන්නේ. යථාතයක හිත තියාගත්තොත් ලෝකෙ තුල හිත තියාගත්ත මිස ලෝකෙන් ඉතරට හිත තිබෙන්නේ නැහැ. ලෝකෙන් එහාට හිත තිබගෙනගේ සත්‍ය ඔක්කොම ඉවරයි. එක අවස්ථාවක මහා චිතුවියා කියලා හිටපු මහා දානපතියක් හිටියා. බුදුරණවහන්සේ මේ කාලේ නෙමෙයි මේ එහා බුද්ධ ශාසනය. මෑණි කෙනෙකුත් හිටියා. ඒ ඒ දායකාව අපපාසාන කරන ආරාමේ මෑණි කෙනෙකුත් හිටියා. මෙයා මොකද කරන්නේ ඔක්කොම කරන අතර පළවෙනි ප්‍රධාන මෑණියෝ නිසා ප්‍රධාන දායකාව නිසා කවුරු සලකන කවුරු ප්‍රධාන තැන දෙනවා. ඒ ප්‍රධාන තැන මතලා ඉන්නවා යාට සිරින්න ඒකේ කරදා තිබිච්ච බව. 50 කවෙන උළු පීපර ඉන්න 50 බිමට වැටෙනවා. මෑණිය බිමේ දගෙන ඉන්නවා. ඔක අවුල දෙන්නවා. බයින් මෑණියෝ අහුලා දුන්නා. පොත සිදියෙන් ඉවරයි. හැබැයි නොදකගත්ත වෙල්ලා දිනවා විශාල වශයෙන් මොකද වෙන්නේ? මේ මෑණියාගේ තාත්තේ මොකද කියලා දන්නේ මෑණියා අරියත් මහන්සි යනවා. අරියත් ඒවත් එනවා. මෑණියාලව පනාවහුල ගත්තා. ඒ මොහොතේ නැගිච්ච පාපේ කොච්චරද කියනවා නම් අවුරුදු දහස් ගාණක් අපායේ දුකින් යන පාපේ. අරත් මැල්ලා ගිහින්. අර අපපාසානක පාරකට ජයන්න වෙන ගොඩ යන බෙගු. ඊට පස්සේ ඔහොම හැරිසාගෙන දුප්පිට අදවුවල ඇවිදිලා පොතර බුදුන් වහන්සේ පහලෙන් ආවේදී විහාරා පාසිකාවට 16 කියලා වන්න පුන්නාදා කියලා. පුන්නාදා කියන මුලත. අන්තිමට රෝහන් පරිඩපත් උනේ 16 කියලා. හේතුව මොකද්ද? අර මෑණියන්ට කියලා 50 වහුණා ගත පාපේ. ලොකුදියා කොහොම වෙයි? දැන් මෑණියන් හිටපු වෙලාවක් නැති නිසා අකුරු අහුල්ලා දුන්නා. මම කවුරු කියලා හිතන්නේ 50 වහුල්ලා කියන්නේ මට. දන්නේ නැද මගේ තරම. මෑණියෝ වෙලාවේ නෑ මොකද? හත්ත ඔක්කොම ඉවර කළා අරිහතේටපත් උනේ. එහා මෑණියන්ට මේ මායත් ඉච්චන නිසා ඉන් අවුරුදු දෙකක් වල්ලාද. මෑණියන්ගේ තත්ත්වයක් ගැන දිවි කියන නිසා මෑණියෝ නිහඬයි. සත්‍ය ත්‍යාගයේ හිටපු දායකාවට මොකද වුනේ? අපාගතන පාපයක් කරගෙන ගිහිල්ලා අන්තිමට මේ බුද්ධ ශාසනය නිවන් දකින්න අවස්ථාවේ 16 කියලා නිවන් දකින්න හම්බුනේ කුණාදාසක්. ඉතින් මේකදී අපි තේරුම් ගන්න හැම බැරෑරුම් කර ගැඹුරු කර. වැඩේ සුළු කියන්නේ ಗುಣ මහත්යත් එක්කලා සෙල්ලම් කරලා යන්න හොඳ නැහැ. හරි බයන දේවල්. කොහොම පරිස්සමින් ඕනේ. ඉතින් මේක තේරුම් ගත කෙනා දකින්නවා. ඉතින් උදේ ආරවට හැමතැනම සීකල් සියලුම සත්‍යෝ දැන් ඊළඟට දැන් පෙරදිග වසන සත්වයෝද පෙර අනිදිග වසන සත්වයෝද අපි කියනවා. දැන් සත්තු කවුද? දැන් සත්වයා තෝරාගත්තා. ඒකත් අපි බලමු. දැන් සත්වයෝද කියන වචනේ කියනකොටම දිට්ඨිච අනුපරම්ම සීලවා දස්සනීය සම්පන්නෝ කියන එක අපි එන්නේ. සත්ත්ව දෘෂ්ටියට වැටෙන්නවා කියනවා. එන සත්ත්ව දෘෂ්ටිය මොකද? දෘෂ්ටියෙන් තොර සත්‍යය තමයි. මේක තෝරාගන්න ඕනේ. පෙරදිග වසන සත්වයෝ කියන මොකද අපි තරමුනේ? පල්ලෝ බාල්ලු හරක් කූඹි අලගටිය කුරුල්ලෝ ඔතන පටන් ඉන්නේ දෙයියෝ බ්‍රහ්මයෝ ඔය ආදිවාසීන් අපි සත්‍යෝ සීකලා අපි අරමුණු වෙනවා. දැන් දිට්ඨි චනුපගමද විහිදි. දැන් අපි හිතමු මෙහෙම. යම් කිසි සත්‍යෙයි. පව් කරලා එකාදායක ඌරෙක් වුණා. ඊට පස්සේ ඒ පාපේ ගා ගිහිලා ඊට පස්සේ තව කරපු පාපේට හරකෙක් වුණා ඊළඟ. තවත් දැක්ක. ඒකේ කාලයක් නැලා ඒකිනු මිදිලා ගිහිලා ඉරන් ඉරලා ඉතින් බෙද කරන්නේ බලයෙක් වුණා. ඒකිනු ගිහිලා ගිහිලා ආයි මිනිහෙක් වුණා. ඒකෙම ගිවිලා ගිවිලා ගිහිලා ආයි දෙවියෙක් වුණා. ආයි ඒක ගෙවෙලා ආයි මිනිහෙක් වුණා. දැන් අදව ගියා ගෙව්වා. බලයක් කියලා ගෙව්වා, හරකෙක් වෙලා ගෙව්වා. එතකොට බල් ඒ වගේම මිනිහරකෙක් වෙලා ගෙව්වා, මිනිහෙක් ඒතර ඒ වගේ හරකෙක් වෙලා ගෙව්වා. එන් ඒ වගේ තවත් ගුරේක් වෙලා ගෙව්වා, මිනිහෙක් වෙලා ගෙව්වා. දෙවියෙක් වෙලා ගෙව්වා, ආයි මිනිහෙක් වෙලා ගෙවනවා. දැන් උතන හත්ලා කවුද? ඌරාද හතයා? හරකද හතයා? මිනිහාට සතයා දෙවියන්ට සතයා කවුද සත්‍යය? දැන් ඔය ඔකගේ අහුවට එහෙම ඔබට මතකද? දිවසක් එහෙම පහලා කිව්වේ. ඔව් මම මතකයි මම ඒ කාලේ හරකෙක් කියලා හිටියා. ඊට ඉස්සෙල්ලා ඌ එක් කියලා හිටියා. ඊට ඉස්සෙල්ලා බල්ලෙක් කියලා හිටියා. මට මතකයි කියන්නේ. දැන් ඒ බල්ලාට මම මිනිහාද මම ඌරාද මම සත්‍යය කවුද උතේ? ඔකේ බල්ලා සත්‍යය අනිකයි මේ කියන්න පුළුවන්. මිනිහාරකයි සත්‍යය අනිකයි මේ කියන්න පුළුවන්. දෙවියයි සත්‍යය අනිකයි මේ කියන්න පුළුවන්. මිනිස්සයයි සත්‍යය අනිකයි මේ කියන්න පුළුවන්. එහෙනම් සත්‍යය හොයන්න ගියාම සත්‍යය දිවියට මිනිසයාට මේ හැකද බල්ලාද සත්‍යය. කොහොම සත්‍යය? එහෙනම් ඔය ඔකටම සත්‍යයගේ සත්‍යයගේ රූපේ මොකක්ද? මීහරක් රූපේද බලු රූපේද මිනිස් රූපේද සත්‍යයගේ රූපේ මොකක්ද? සත්‍යය කොච්චර ආසද? මීහරගේ ආස කියන්නේ හරකක් එන්න බල්ලාගේ ආස කියන්නේ සත්‍යයගේ ආස අහනවා. සත්‍යය මොන පාරද හුත් තියෙන්නේ? මීහරගේ පාර කියන්නේ බල්ලාගේ පාර කියන්නේ උලගේ පාර කියන්නේ දෙවියගේ පාර කියන්නේ මිනිහාගේ පාර කියන්නේ මොකක් කියන්නේ? දැන් මේකක්ව ගන්න වෙන සත්‍යය කවුද? සතයා තියෙන එක නේ මොන සමතේ. මේ පංචස්කන්ධය සත්‍යයනා වූ ගුණයෙන් යුක්තයි කිය. අවිද්‍යාවේ මුලාවටපත් වෙලා ඒ තුල හැරිහරන්නේ යම් තේද? අන්න ඒ සතේට කියන සත්‍යය. සතයා කියන්නේ රූපයෙන් පිනිහිරින්නේ නෙමෙයි. ඔය හැම රූපයකම පිනිහිරින්නේ. හැම රූපයකම අතවල යන්නේ. මොකක් නිසාද? පැවැත්ම සතියන දෘෂ්ටිය නිසා. යහපත් කියන දෘෂ්ටිය නිසා. යම්තාක් යම් කිසි කෙනෙක් පැවැත්ම යහපත් වෙන දෘෂ්ටියක ඉනවාද? ඒක ආකාර ඉන්නේ සත්ත්ව දෘෂ්ටි. මෙන්න සත්ත්ව. පැවැත්ම යහපත් කියලා අවිද්‍යාවෙන් නිගමන කරපු අය යන්තාක් වේද? ඒ සියල්ලම සත්වේ. අන්න හත්කාට පත කියන්න බෑ. වයස කියන්න බෑ. හැදරුවා කියන්න බෑ. තිබුණේ ඕක. එහෙනම් අපි සත්‍ය සියලු සත්‍ය කියලා අහුවෙන්නේ මොකද? එක එක පාර තියෙන එක එක හැදරුවා තියෙන එක එක අඩ වල ඉන්න. ඒ අය දරමුනේ. එහෙනම් දිටි අනුපගම නැහැ නේ දිටි උපගම හිතින්. කොහොමද? ඒ දෘෂ්ටියේ ආත්මයි. දැන් සීල සතිය කියලා මොකද මතක් වෙන්නේ? අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් බෙරිලා බැඳිලා. මේ පැවැත්ම සත්‍ය ගතියෙන් අරගත්ත, අත්යෙන් දෘෂ්ටියෙන් අරගත්ත. ඉරිසම් දාට ඇද්ද? ඒ සියල්ල තමයි සීල සතිය. අන්න එතන එකම හතික් ගිය අරමුණක් ඉන්නේ නැහැ. අත්තරමුණු ඔක්කොම ඉවරයි. හතපු දෘෂ්ටියෙන් බැහැර කරලා හිතන් මේ තරම් කියනෝ. ඉතින් අතුල මේ තරම් නරින්න අතු මොකද කරන්නේ? හරකට මේ තරම්, බලට මේ තරම්, ඌරට මේ තරම්, උගලට මේ තරම්. අපි ඒ මේක ලෝකේ දින නැත්තේ. අන්න එක තමයි වාහෝ මගෙන් අහගත කෙනෙක් ඇරෙන්නේ. මාපින්නු මෛත්‍රී භාවනාව දාන කෙනෙක් තුන් ලෝකේ නැති වෙනෝක. අද්දාම පරම දුර්භෝග වගේ විතර නෝක. නෑ බුදුන් වහන්සේ දේශනා කරපු සත්‍යය අදන්නවද කොහෙද? අනේ සත්‍යය තේරුම් ගත්තා දැන් ඒක නෑ කියන්නේ. මොන සත්‍යය? සත්‍යයට හැලුව ගන්න බෑ. සත්‍යයට වයස ගන්න බෑ. අනාදි සංසාරයේ පරංගින මේ පැවැත්ම සත් කියන දෘෂ්ටි අවිද්‍යාවෙන් බැහැගෙන ඉනවද? ඒ දාක ඔහු සත්ව සත වෙලා ඉන්නවා. යම් දාක සත්‍යයේ ඉක්මනවද? අවිද්‍යාවෙන් හටගත් අනිත්‍යයි සපයි ආත්මයි කියන දෘෂ්ටි අතහැරලා විද්‍යාවෙන් හටගත් අනිත්‍ය දුක්ඛ අනාතයි කියන එක ඇත්තයි කියලා දැකලා මේ ලෝකේ කොතරම් සත්‍යයක් නැහැ යහපත් දෙයක් නැහැ කියලා හිතේ ඒ සියලු දෘෂ්ටි සංඥා ඉවර කරලා කෙලවර කළා අරිහතේට පත් වුණාද සත්‍යත්‍ය විදහා උන්වහන්සේ සතරයන් තේක සැසරුණාද උන්වහන්සේ වෙන ඉවරයි අන්න සත්‍යත්‍ය ඉවර කරමු මෙන්න මෙතෙන්ට පත් වෙනවා යම් දහක යම් ඔය හැටිසන සත්‍යෙයි අනිදා සත්‍යත්‍ය කෙලවර කරගත්තා නම් දුකේ නිදහා සියලු සත්‍යය දුකේ විදිහට දකින්නට දකින්න ඕනේ ඔන්න සියලු සත්‍යය වෙන්නේ දැන් ඔය භාවනාව කරනකොට එහෙම අපි පොත කිදිවා. මනෝරූපම වෙයි. මනෝරූප වලින් අමුතුම් දේ දකිද? ඇයි මේ බාහිර දකින්නේ වලකොට? දිටින් චෝපරම් ඉලා ඉන්නකොට ඔය රීල් එක පිටන්. ඔය ආර්සිය. දිටින් චාල්පගම වෙන්නේ. ඔය දකින්නේ හත් වෙන්නේ. මම ආරාර හැට රූප දැක්කා මේ මේ ලස්සන දැක්කා මෙහෙම රූපයක් ආවා මට කතා කළා මෙහෙම කතා කළා ගියා මෙහෙම කිව්වා ඔක මෙහෙම මොකද? දිටින් චෝපගම නිසා. අනුගම නැති නිසා. සත පුද්ගල කියන්නේ කවුද කියලා දැනගත්තාම සත්ත්ව පුද්ගල වශයෙන් මෙච්චර ලෝක සත්‍යයක් අද දෘෂ්ටියක් කරා. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ඒ වෙලී ගැලී සැරිසරන්නේ යන්නේ යම් කේද ඒ සත්ත්ව. එහෙනම් සත්ත්වයේ මිදුනේ කවුද? අරිහත් උන්වහන්සේ. ඒ තාකල්ම ඒකට මසාලගත සෝවාන් පුද්ගලයා. එතෙන්ද මෙහෙන ප්‍රඥා පුද්ගලියෝ සත්ත්ව ඉක්මෙන්නේ නැහැ. දෙවියෝලා හිටියා බ්‍රහ්මයාලා හිටියා සත්ත්ව. අන්න සත්ත්වයේ තුල ජීවත් වෙලා දෙවි වෙනවා බ්‍රහ්ම වෙනවා මනුස්ස වෙනවා තිරිසන් වෙනවා ප්‍රේත වෙනවා අසෝ වෙනවා වේ කාකාට යනවා. සත්ත්වත් වෙනවා. සත්ත්ව කියන්නේ පුද්ගලත්වයක් නෙමෙයි. සත්ව කියන්නේ අවිද්‍යාව තෘෂ්ණාදකින් වෙලි වෙලි ඉන්නා වූ දෘෂ්ටිය. ඒ දෘෂ්ටියෙන් බැඳිලා හිටිලා යන තැන පහළ වෙන පංචස්කන්ධේ සතතේ විද්‍යාමාන. ඔන්න සත්තු. ඔක තිරුම් ගතන පස්සේ සියලු සත්‍යය තොර කතා වෙලෙම අපිට ගන්න තියෙන්නේ. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් නිත්‍යයි සපයි ආත්මයි කියන දෘෂ්ටියේ මුලා දෘෂ්ටියට ගෝචරලා සැරිසරන්න ඕක යම්තාවද? ඒ සියල්ලෝ සියලු සත්‍යය. කොහේ හිටිය මොන කායි හිටිය. මොකද දුක? ඒකෙම තමයි දුක ගොඩ නැගෙන්නේ. එහෙනම් නිදුකෙන්න මොකද ඉන්නේ? කවදා හරි සත්‍යතේ කවර කරගන්න ඕනේ. තත්ත්වයේ කෙලවර කරන අපිට ගන්න ඕනේ. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් කවදා හරි වටහාගන්න. මේ පැවැත්ම හරයක් නැහැ සාරාපයක් නැහැ කියලා දැක පුුණ කරගත්තාට සියලු දුකින් නිදහස් දාසෙට. මෙන්න මේ ආකාරයෙන් දැකලා පෙරදිග වසන සත්‍යයේද පෙර අනුදිග වසන සත්‍යයේද දකුණු දිග වසන සත්‍යයේද දකුණු අනුදිග වසන සත්‍යයේද ආදී වශයෙන් කියනකොට පුද්ගල දෘෂ්ටි අහ කරලා හැඩරුව වර්ණ දෘෂ්ටි සතහන් දෘෂ්ටි අහ කරලා අවිද්‍යාවෙන් සෘෂ්ණාවෙන් වැළඳගත්තා වූ යම් තාක්කයද ඒ අය තමයි යෝග සත්‍යය කියන්නේ. ඔය දැකලා ඉන්නවා. එහෙනම් මොකක් නිසා මේ සත්‍වාතේ තියෙන්නේ? සංකීර්ණ මේ අසකන දිවනාසී ශරීරයේ යන රූප ශබ්ද ගත රස ස්පර්ශ කියන මේවා සාරයි කියලා ගත නිසා. මෙන්න මේක නිසා මේ පැවැත්මේ දුරහත ගන්න. අන්න සාරා කියන දෘෂ්ටියෙන් ආවේ දෙයක්. එහෙනම් සංසාර දුකෙන් මිදෙච්ච. සංසාරේ රෝගයට හැම රෝගයක්ම මතකයි සාරයි කියලා ගත පැවැත්මේ සාරගත යාති නිසා. යාතියක් යන තමයි හැපගත්තද? රෝගේ මිදීමක් නැහැ. කොච්චර වේදුණත් රෝගේ මුදවන්න විතරක් නැහැ. ඒකට සමනි වෙනකොට අයිකක් හැදේ. ඒක වේදනකට ඒක එලෙසම නින අයිකක් හැදේ. එහෙනම් සියලු රෝග සමනයේ වේදක් ලෝකේ ඖෂධ තුල නැහැ. එන එකම බෙදා තියෙනවා. සියලු රෝග සමනය කරන්න සත්වත් තියෙන ඉහත් දෙදාට රෝග හට ගන්න රෝග මූලික මොකිට හට ගන්න. යාති අන්තනක නැත්නම් ජරාව මරණය ශෝකයක් පරිදේව දුක දෝනස කුපායයක් කියලා නැත්නම් ද දුක නිදා. ඔය මෙහා දුක නිදාසය පනවනවා නම් එයා බෞද්ධයෙක් වෙලා නැහැ. අර බලා ගන්න ඕනේ. දුක නිදාසය ලෝකේ පනවන්න බෑ කියලා ගන්න ඕනේ. දුක නිදාසය මකත් නම් අතරීමෙන් වැල්වි ලබන නිවනීම වෙනසිලා සාහවලින් නාම රූප ජාලින් ඉවත් වුණා නම් ලෝකයේ කියන සම්බන්ධය සම්පූර්ණ නැත්නම් එතන දුකහතකට තැනක් නැති නිසා දුකෙන් නිදහස්. රෝගහතකට තැනක් නැති නිසා රෝගෙන් නිදහස්. බයහතකට එකක් නැති නිසා බයෙන් නිදහස්. ගිනිහතකට එකක් නැති නිසා ගින්නේ නිදහස්. දාහේ හතකට එකක් නැති නිසා දාහේ නිදහස්. ශෝකේ හතකට තැනක් නොවන නිසා ශෝකේ නිදහස්. එතකොට අඳුරක් හතකට තැනක් නැති නිසා අඳුරේ නිදහස්. කාන්තාරයක් වෙන්නේ 10 හතකට විද්‍යාන්තන හතරෙන් නිදහස්. කාර්යයක් නේ අතමංගීමක් නැති නිසා සායුරින් නිදහස්. අනේ තත්ත්වේ සාතය ප්‍රණීතය තමයි නිවන. අන්න නිවන හිත පිහිටවගෙන වන්නකොට විවේක නිසිතයි විරාග නිසිතයි නිරෝධ නිසිතයි ඔසගතනාමි කාරණා හතරෙන් යුතව සති සම්පෝඥංගේ වලන්න ධම්මවිචේ සම්පෝඥංගේ වලන්න පීති සම්පෝඥංගේ වලන්න වස්සති සම්පෝඥංගේ වලන්න විරිය සම්පෝඥංගේ වලන්න සමාධි සම්පෝඥංගේ වලන්න උපේක්ෂා සම්පෝඥංගේ වලන්න මෙන්න මම කිව්ව මෛත්‍රී භාවනා කරන විಧಾನ හත දේශනා කරා දැන් අපවත් යන්නේ මේ භාවනාව කො මේ මෛත්‍රී භාවනාව කරන්න උදේ ඉඳන් රැය වෙනකම් සතුන් දුවර ගගා සතුන් දාදලි කරගෙන අර කුකුලයි උරවින් දහස් කරගෙන මාස මාස අපාව නැහැ අපි හොඳ අපි දන්නයි නේ කියලා. ඈ රේඩියෝ එකේ මොනවා හරි කකා. ඉතින් අපි යන්නේ කොයි පැත්තේ? එහෙම අයිතියක් නැහැ කියන්නේ අර පීකා දාලා මම කියලා කිව්වා. ඔය හින්දි යෝගින් එහෙම පීකා දාලා බඹලෝ යනවා. බඹලෝ ගියට වැඩක් නැහැ. අරක කරවලා පින්දේ ආපහු වෙනවා. ආයෙත් මිනිස්සු එතලා වෙන බැලලා යාහිලා නිත්‍යස්ති කාලයක් වුණොත් එහෙම කිම්ප තෝරගන්න බැරි කාලයක් වුණොත් එහෙම මොනවා හරි පොණියක් කරගෙන අතරමං ගිලා පායිත යනවා. හස ගානේ පොඩ්ඩක්වත් බින්දක මාත්‍යක්වත් හකිලා නැහැ. ඒක වැඩිට වැඩක් නැහැ කියලා කියන්නේ අනේ. ආර්යයන්ගේ වෛද්‍යයක් වගේ කවදාත් එහෙම වෙන්නේ නැති දානහත් දේශනා කරනවා. මෙත්තා සහගත විහෙමින් යුතව මෙත්තා සහගත චේතෝ විමුක්තිය ලැබෙනවා. ඔය ප්‍රමිත වැළුව. මෙත්තා සහගත චේතෝ විමුක්තියට පත්වෙච්ච කෙනා සුභකින්හක කියන දෙවියන් අතර ගිහිලා උපදිනවා. එහිදී ඉතුරු ටික කෙවර කරගෙන සතර ගමන කෙවර කරනවා මිසක් එයා පහු වෙන්නේ නැහැ මෙන්න අවසානයේ. මෙලෝදී මෙත්තා සහගත චේතෝ විමුක්තිය පරලෝකී සුභකින්හක කියන බබලෝ බාක්මික කියලා අවසානයේ නිවන. නිවයි පූර්ණ කරනවා. අපව ගණක් නැහැ. මෙන්න මම කිව්වා මෛත්‍රී භාවනාව වැළුව ලැබෙන ප්‍රතිඵලය ලැබෙනවා. කරුණා භාවනාව වැළුවොත් මෙලෝදී කරුණා චේතෝ විමුක්තිය මෙලොවදී අරිහතයට පත්න වුණොත් ආකාසානඥාතෙන් බ්‍රහ්මිකා උපදිනවා. ඉතින්දී අවසන් කරගන්න අවශ්‍ය කාය යුක්තිය පූර්ණ කරගන්න අවශ්‍ය සසර ගමන ඉතින් හතරනේ. එන කරුණා චේතෝ විමුක්තිය ප්‍රතිපද. මුදුරා චේතෝ විමුක්තියට ඉර වැරෙනවා. එතෙන් ගිහිලා ආකේ ඒ වගේම ගිහිලා විඥානංචාතෙන් අපතයි උපදිනවා. මෙලොවදී මුදුරා චේතෝ විමුක්තිය ජීවත් වෙනවා. ඒ බම්බතලේ බ්‍රහ්මික කියලා අවසානයේ කෙලවර කරනවා මිස කාශයර ආපු ගමනක් නෑ. සතර ගමන ඉවරයි. උපේක්ෂා චේතෝ විමුක්තිය වැඩිවොත් ආකින්චඤ්ඤාතර බවතලයේ වදිනවා මෙහිදී හතරපත් නොවුන. එහිදී ඒ කාලේ කියලා හිටන් මහා කල්ප 60 කින් ලාභී කාලේ කියලා ඉවලා හිටපු දිනේ පරිහාසිත පතලා කෙලවර කරනවා විතක් ආයහතර ගමනක්. අමුතු මහන්සියෙන් දීපු. මෙන්න මම කිව්වේ අවසන් ප්‍රතිපලයේ කියලා බුදුන් වහන්සේ මේ මෙතා කරන මුදිතා අපේක්ෂා කරන සතර ධම්ම කියන චේතන කිදේශනා කරනවා. ඉන් දැනගන්න ඕනේ අන්නේ ආරෙමච්චි වඩලා දිනාට.